යංචාවසෝ විජානාති සම්පජානාති. දැන් ඔන්න මාර්ග කෘත්‍ය සිද්ධ වෙනවා. ඉතින් එහෙම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? මගේ මගේ මෝඩකම දුර වෙනවද? නෑ නෑ නෑ. මම කියන එකම මෝඩකම. මම නෑ කියන එකම මෝඩකම. බාහිර කියන එකම මෝඩකම. බාහිර නෑ කියන එකම මෝඩකම. දුරවන්නේ මෝඩකමයි. මගේ මෝඩකම නෙවෙයි. තේරුම් ගන්න. දුරවන්නේ මෝඩකමයි. මගේ මෝඩකම නෙවෙයි. මම ඉන්නවා කියන මෝඩකමත් නෙමෙයි මම නෑ කියන මෝඩකමත් නෙමෙයි මෝඩකම දුරවන්නේ අන්න අඥානකම අවිද්‍යාව දුරු වීම කියන්නේ එතෙක් පින්වතුනි මේ ධර්මයේ උන්නුසුමක් කරලා බලන්න කියන විදිහට කරන්නේ නැතුව සත්‍යවාදී විචක්ෂණශීලී බවක් ඉස්මතු වෙන්න හිතන්නේත් නැතුව අපිම ධර්මයේ කරුණු අරගෙන ගලපලා ගලපලා මොනවා හරි සොකියට දැක්මක් එක තවත් දේවල් වලට යොමු වෙලා ඈ ඒ දැනුම හැටියට ඒක සජ්ජායනා කරලා කටපාඩම් කරලා එහෙම කරන්නෙත් නැහැ. ජීවිතේ හිතන්නෙත් නැහැ. හිතන්න කියන කාරණාව හිතන්නේ හිතන්න කියන කාරණාව හිතන්නේ නැතුව අනේ අර ධර්ම කාරණා එක මෙහිම කළා අනේ මේක බෑනේ මේක එතකොට ලොකු මෝඩකමන්නේ මේකත් එක ධර්මය අහන්න බෑනේ වෙන වෙන දේවල්. ඒක දැනුමක් හැටියට එන්න ඕන කරුණ අනේ මේ ජීවිතේ පැත්තට අරගෙන අපට ඉතින් ඔහොම කරොත් එහෙම දැන් මෙහෙම කියලා ඉතින් මෝඩකමනේ දැන් අපට කවදාවත් මේක කරන්න හම්බෙන එකක් නෙමෙයිනේ මේක කවදාවත් කාටවත් කරන්න බෑ අඩුම ධර්මය අහන උසුකමක්වත් ඇති වෙන්නේ නැහැ දැන් අර වෙන මෝඩකම් ඉස්මතු වෙනවා කල යුතු කාරණාව කරන්නේ නේ කල යුතු කාරණාව කරනවා නම් පින්වතුනි ඒ වගේ දේවල් ඉන්නේ නැහැ මොකද එයාට කරන්න තියෙන්නේ මොකද්ද දැනුම ඒ විදිහට ඩවුල් කරගන්න එච්චරයි අනිත් එක ජීවිතය දෙන එක හිතන්න දැනුම ඩවුල් කරගන්න ඕනේ සත්‍යයනා කරන්න ඕනේ ජීවිතය දෙන එක හිතන්නට ඕනේ අන්න කියන දේ විතරක් කරනවා කියන දේ විතරක් කරන්න පින්වතුනි හරියටම මේ හිතීම පිළිබඳව හොයාගෙන ගියාට පස්සේ හිතන දේ එක්ක ඉන්න එයාට ඉඩ නැති වෙලා යනවා ඇයි හිතීම කියන කාරණාව හොයාගන්න බැරි වෙනකොට හිතන දේ එක්ක ඉන්න ඉඩ නැති වෙනකොට හිතලා එයාගේ ජීවිතයට යම් දැක්මකට යන්න ඉඩ නැති වෙනවා අන්න එතනදී කල්යාණ මිත්‍රයා කියන දේ විතරමයි කරන්නේ තමන්ගේ හිතට එන දේවල් එක කරන්නේ නැහැ. එයා මේ හිතීම එක විතරයි කටයුතු කරන්නේ. ඉතින් එතකොට තමයි ප්‍රඥාව උදා වෙන්නේ ප්‍රඥාවත් එක්ක තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයට යොමු වෙලා ඊතර වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මම ඔබට මේ අද විඥානය ගැන කියලා දුන්නේ දැන ගැනීම කියන කාරණාව මේක හොඳට හිතන්න, කල්පනා කරන්න නැත්නම් ධර්මය කියලා අහපු දේ ඒක අනර්ථය අරගෙන අර්ථය අතහැරලා ලෝකයේ සම්මාදිට්ඨිය කියන කාරණාවට වඩා පහළ මට්ටමකට ගිහිල්ලා ලැබිච්ච අවස්ථාව අහිමි කරගෙන නිරේගාමී වෙලා දුගතියේ විඳ ඉන්නව තවත් අයට අධර්මය සමාදන් කරවලා එතෙන්ද යොමු වෙන්න එපා සද්ධාව පිහිටවා ගන්න කල්යාණ මිත්‍රයෙකුට නැමෙන්න අනුගත වෙන්න විචක්ෂණශීලී භවය දෙන්න වැදගත්කමින් ධර්ම ඉගෙන ගන්න එතකොට කවදාවත් වරදින්නේ නැහැ ඉතින් ඒ නිසා ඒ සඳහා ඔබට මේ ධර්ම කාරණා ටිකත් උපකාරයක්ම වේවා කියලා දිෂ්ඨානයක් ඇති කරගන්න.